සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු සම්පාදනය කරගෙන යන අපි මේ ජීවිතයේ ඇති කරගත යුතු වෙනස්කම් පිළිබඳව නැවත නැවත නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. හිත පිරිසුදුභාවයට පත් කිරීම පිළිබඳව කරගෙන යන දේශනා මාලාව අතර වාරයේ අපි මතක් කරා. නොයෙකුත් ආකාරයේ දැන් අපේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද කියලා බලා ගන්න ඕනේ කියලා මම ඊයේත් මතක් කරා. මේ දේශනා මාලාවේදීත් අපි තාම ප්‍රායෝගිකව කොහොමද අපේ අපි ධර්මය තේරුම් ගන්නේ ඒ ප්‍රායෝගිකව ඒ ධර්මයේ යෙදෙන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කළ යුතු තියෙන්නේ ධර්මදේශනා 100කට 100ක් ශ්‍රවණය කරපු අපි නැවත වාරයක් හැරිලා බලන්න ඕනේ ඊයේ දවසේ අපි මතක් කරා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පිරිසිදු කරගන්න ඕනේ ඕන කරන කියන විදිහ දැන් අපි නැවත අදහසක් ඇති කරගන්න ඕනේ මම යම් වැඩපිළිවෙලක් පටන් අරගෙනද කියලා. මේ වැඩපිළිවෙල පටන් අරගෙන නැත්නම් මගේ අතුලාන්තයෙන් මම පැහැදිලිවම ගැටලු සහගත තත්යකට පත් වෙලා ඉන්නේ. කුසලය සම්පාදනය කරගන්න කියලා සබපාපස්ස කරනම් කුසලස්ස උපසම්පදා කියන ශාසනය තුල මං කුසල් ආරක්ෂා කරනවාද කියලා ඊටාම දැඩි දැඩි පරීක්ෂණයකට දැඩි තමන් පිළිබඳව දැඩි විග්‍රහයකට නිවැරදි විග්‍රහයකට එන්න ඕනේ. මොකද අපි බොහෝ දෙනෙක් මේ සීලය සහ ගුණය පිළිබඳව ඊතරම් සැලකිල්ලක් නැහැ පින්නත් මේ ඉන් එහා තියෙන දේවල් ගැන තමයි වැඩිපුර සැලකිල්ල දක්වලා තියෙන්නේ. ධර්මයෙන් පෝෂණය වෙන කෙනෙක් නම් සීලවන්තකම, ගුණවන්තකම කෙනෙක් විශේෂයෙන් දෛනික ජීවිතයේ, ගිහි ජීවිතයේ, පැවිදි ජීවිතයේ හැම දෙයකදීම සීලවන්තකම, ගුණවන්තකම කියන දෙකම අපේ තුල වර්ධනය වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන සාකච්ඡා කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය වෙනකොට මේ සීලවන්ත ගුණවන්ත ස්වභාවයන් අපේ තුලින් විද්‍යාමාන විය යුතු බව ඊටාම හොඳින් ප්‍රකට වෙනවා නුවණින් ඒක විමසන කෙනෙකුට. තමන් තුළ ගුණවන්ත ජීවිතයක්, සීලවන්ත ජීවිතයක් ගෙවනවා නම් ආර්ය මාර්ගයේ වර්ධනය වෙන බව ප්‍රකට වෙනවා. ඉතින් ඒකින්ද අපි විමසලා බලන්න ඕනේ මම මේකට මම මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලාද ඉන්නේ කියලා. මොකද අවතීර්ණ වෙන්න බැරිකමක් තියෙනවා නම් ඒක මගේ චිත්තසංතානය තුළ උපදින අකුසලයේ තියෙන ප්‍රබලකම. මම කල් දානවා නම් හැමදාම නිවන් දැකීමයි කල් දාන්නේ. දුක් දුක් නැති කර ගැනීම, සැප ලබා ගැනීම තමයි කල් දාන්නේ. තමන් සැප ලබා ගැනීම කල් දානවා. දුක් නැති කිරීම කල් දානවා. මේ ජීවිතයේ මේ ලැබිලා තියෙන වැඩිපුර දේවල් අපිට ලැබිලා තියෙන කර්මානුරූපව විනාඩි යම් දුකක් විඳිනවා නම් මම හැමදාම කියන එක ගැන කල්පනා කරන්න කියලා මගේ ස්වාමියා හින්දා මගේ භාර්යාව හින්දා මගේ දරුවෝ හින්දා මගේ අම්මා තාත්තා හින්දා කවුරුන් හෝ හින්දා යම් කිසි දුකක් විඳින්නේ නම් ඒවා එයාලගේ වැරදි කියලා තමයි අපි හැම වෙලේම අපිට අදහසකට එන්නේ. නමුත් ඒ වැරද්දත් කාගේද? ඒ වැරද්දත් මගේ. ඇයි ඒවා මට ලැබුණේ මට වැරදි දෙමව්පියෝ ලැබුණා නම් වැරදි දරුවෝ ලැබුණා නම් වැරදි මොනවා හරි ආකාරයකින් වැරදි අය වැරදි ප්‍රදේශ මට ලැබුණා නම් මම අහනවා මේ අත්තන්ගෙන් මෙන්න මේ විදිහට දැනෙන්න ඕනේ. කණ්ණාඩිය ළඟට ගිහලා මූණ බලපුවාම මොකද හිතෙන්නේ? මගේ මේ මූණ හරි එකක්ද වැරදි එකක්ද? මේ මූණ නම් හරියන්නේ එහෙමයිද මේ මූණ හරියන්නේ නැහැ. මේක අරන් පාර යන්නත් බැරි තරම් මේක මෙහෙම නොතිබ්බනම් හොඳයි. මෙන්න මේ තැන් මේ විදිය වුණා නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට ඒ වැරදි මූණ හම්බුනේ මොකද? දැන් වෙනස් කරන්නද? වැරදි මූණ හම්බුනේ කර්මයෙන්. නේද? එහෙනම් ඒ වගේ තමයි අනිත් අයගේ මූණ ටික Tamanට හම්බෙලා තින්නේ කර්මයෙන්ම තමයි. <laughs> Tamanගේ මූණ විතරක් නෙවෙයි අනිත් අයගේ මූණ ටිකත් හම්බෙලා තියෙන කර්මයෙන්. අනිත් අයගේ ක්‍රියාවන් එක්ක මට ලැබෙන හැම දෙයක්ම කර්මයෙන්. එහෙනම් මේ කර්මය සංසිඳවා ගන්න අඩුම තරමින් දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අය බෞද්ධ ධර්මය තුල ඉක්මෙන්ට හැදෙන අය මගේ අතින් සිද්ධ වෙච්ච নানা ප්‍රකාර වැරදි හේතුවෙන් සසර ජීවිතයේ සිද්ධ වෙච්ච වැරදි හේතු වෙලා මොනවද ඉතින් අමුතු වැරද්දක් මොනවද කළා තියෙන වැරදි ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසාවාච සම්ප්‍රප්පලාප ඉතින් අන්න ඒ වගේ කර්මපතයන් හේතු කරගෙන මම බොහෝ ආකාරයෙන් මේ වැරදි කරලා ඒ වැරදිවල විපාක වශයෙන් මට දැන් මේ ජීවිතයේ නොයේකුත් අඩුපාඩු සහිත ජීවිතයක් හම්බෙලා. සමහර අයට ආයුෂ සම්පත්තිය නැහැ. සමහර අයට නිරෝගී සම්පත්තිය නැහැ. සමහර අයට වර්ණ සම්පත්තිය නැහැ. සමහර අයට නොයේකුත් අන් අයට වඩා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙලා. ඉතින් මේ වගේ සමහර අයට මොනවා කරත් ප්‍රඥාව නැහැ. ඉතින් මේ වගේ එක එක එක එක වෙනස්කම් වෙලා ඉපදින්න හේතුව සහ පේනවනේ. එහෙනම් ප්‍රශ්න කියනව කොහොමද දන්නේ? අපිට ප්‍රශ්න නැහැ. එහෙමද? මේ ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක්. මොකද එකක් කියනකොට එකක් එන්නේ. සමහර වෙලාවල් තියෙනවා පින්නත් මේ එක ගැටලුවකට විසඳුමක් හොයන්න ගියාම ඒක විසඳුවොත් වෙන එකක් මතුවෙනවා. වෙන දෙකක් මතුවෙනවා. නෑ තුනක් මතුවෙනවා. නේද? ඒක නොසඳුවොත් පහක් මතුවෙනවා. මොන පැත්තකින්වත් හැරිලා මුකුත් කරගන්න බැරි තත්ත්වයන් උදා වෙනවා. එහෙම දේවට ඒ වගේ කාලමල්ල මොකද වෙන්නේ? ශරීරයත් දෙට වෙනවා. නේද? වෙන්න තියෙන කරදර ටික ඔක්කොම සිද්ධ වෙන ගැටි තියෙනවා. දැන් පසුගිය කාලේ එක නායමදී අර නායක මම හිතන්නේ නායන නායකගේ වෙලාවේ මේ ප්‍රදේශයේ සිටි එක දරුවෙකුට ආපහු ගෙදර එනකොට අම්මත් නැහැ තාත්තත් නැහැ සහෝදර සහෝදරියනුත් නැහැ සමහර ඥාතිනුත් නැහැ ගේත් නැහැ ඉඩමත් නැහැ ඒක ප්‍රශ්නේ ගේත් නැහැ ඉඩමවත් නැහැ අඩුම ගානේ අනිත් අයට නම් කවුරු කවුරු නැති වුණා නම් ගේ ඉතුරු වෙනවා ඉඩමවත් ඉතුරු වෙනවා අඩුම ගානේ මොකක්වත් නැහැ කොහොමද කියන්නේ මොහොතකට හිතලා නේද අන්න ඒ වගේ මේ මෙවැනි අපිට ඒ ඒ ඡේද වාචකත් එක්ක බලනකොට මේ ජීවිතවල ලැබිලා තියෙන කොච්චර පොඩි දේවල්ද ඉන්න මේ ලැබිලා තියෙන දේවල් පිළිබඳ අපි හැම කෙනෙක්ම Tamanට ලැබිලා තියෙන දේ මහා ලොකුවට කල්පනා කර කර කල්පනා මට තමයි ලෝකේ තියෙන ලොකුම දුක් ටික ලැබිලා තියෙන්නේ කියලා කල්පනා කර කර කල්පනා කර කර හරියට පශ්චාත්තාපයෙන් ඉන්නවා මොන දුක ලැබුණත් කමක් නැහැ. ඒ හැම එකටම හේතුව පෙර පෙර ජීවිතවල ඇතිවෙච්ච කර්මාන් රූප ස්වභාවයන්. මේක සූපත් භාවයකට ගන්න දුක් නැති කර ගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරේ කායේන සංවරෝ සාදු කියලා. සාදු ආචාය සංවරෝ, මනසා සංවරෝ සාදු කියලා. ඉතින් කය සංවර කරගන්න, වචනය සංවර කරගන්න, මනස සංවර කරගන්න ඕනේ. හැම දුකක් දැනෙනකොටම හිතන්න ඕනේ මම මගේ සීලය ආරක්ෂා කරගන්නවා. එන්නේ ඒක පටිච්චසමුප්පන්නව තේරෙන්න ඕනේ තමන්ට. මේ දුක් ඇති වෙන්නේ හේතුවක් ඇතුවමයි කියලා තේරෙන්න ඕනේ. ඉතින් මේ පටිච්චසමුප්පන්න ස්වභාවයන් දැන් අපි මේ කාංකාවිතරන විසුද්ධිය ගැන කතා කර කර ඉන්න දවස් මේ ටිකේ ඒකේ මේ පොඩි කාරණාව හරි Tamanට තේරෙන්නේ නැත්නම් මේක හේතු අනුව සිද්ධ වෙන්නේ කියලා මෙතර එහාට කතා කිරීමේ ඒ තරම්ම පළක් නැහැ. එතනවත් නැත්තම්. ඒකෙන්ද ඒකේ මූලික කොටසක් ගැනයි මම මේ කියන්න හදන්නේ. දැන් හැම දෙයක්ම පටිසම්පාදය තුලින් දකින්න පුළුවන්කම Tamanට තියෙන්න ඕනේ. මේ මේ මෙතන මේ සිද්ධ වෙන යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා නම් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අතීත හේතු අනුව. මේ මොහොතේ පටන් ගන්න විඥානය අපි අහුවොත් නම් කියන විඥාන පත්‍ය නාම රූපං ඒවා කියන්නේ. නාම රූප පත්‍ය විඥානං කියලා කියනවා. නමුත් වෙනත් මේ අපේ ප්‍රායෝගික ජීවිතයට හැඟීමක් විදිහට චේතනාවක් විදිහට හැම නිමේෂයකම කර්මඵල පිළිබඳව දැනෙන ගතියක් අපේ సంతාණයෙන් උපදින්න ඕනේ. දැන් මම මෙහෙම කියන එක හරියට මෙන්න මේ වගේ වෙන්න ඕනේ. ඉස්සර දැනකින් ඇවිදගෙන ගියා. පරිස්සමෙන් ගියේ නැහැ. ලිස්සල වැටුණා. හරි. දැන් අතක් අකුලක් කරනවා. දැන් කවුරු හරි ඇවිල්ලා අහපු ගමන් මොකද කියන්නේ? මට එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරුණානේ. මට එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරුණානේ. නේද? පොඩි පොඩි පොඩ්ඩක් පරිස්සම් වුණා නම් මට මේක වෙන්නේ නැහැ කියලා අපිට ලොකු අදහසක් ඇති වෙනවා. අන්න ඒ වගේ මට පරිස්සම් වෙන්න බැරි වෙච්ච හින්දා මගේ අතින් කර්මයන් සිද්ධ වෙච්ච හින්දා අතීත පාප කර්මයන් සිද්ධ වෙච්ච හින්දාමයි මට මේ දුක් ලැබෙන්නේ කියලා අපිට හැම වෙලේම දැනෙනවද කියලා අහලා බලන්න හිතෙන්. නිකන්වත් හුඟා කාලවල මොකද කරන්නේ? Tamanට දුක් පීඩා වෙනකොට හුඟක් වෙලාවට බැන්න කෙනෙක් ඉන්නවා නම්, ගහපු කෙනෙක් ඉන්නවා නම්, වෛර කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අය කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? තද බල දේශයක් ඇති වෙනවා පිළිබඳව. තද බල දේශයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පැත්තට එක එක ඒවා කරන්න හදනවා. ඒ පැත්තෙන් පරිගන්න හදනවා. දෙස්තේවල් තියෙනවා. මට මගේ නිදහස් ජීවිතේ තියාගන්න දෙන්නේ නැහැ කියලා කෑ ගහනවා. නේද? ඉතින් අන්න ඒක නෙවෙයි මේ දේවල් මට ලැබෙන්නේ සමහර අයට හරියට නොකරපු දේවල් වලට දඬුවම් ලැබෙනවා පිළිබඳව. මේ ළඟදී එක තැනැත්තෙක් මට කියනවා මම යාළුවෙක් එක්ක විශ්වාස කරගෙන කටයුතු කරා ගොඩාක් සාධාරණව කටයුතු කරා අපි මේ යම් ව්‍යාපාරයක් සිදු කරගෙන ගියා නමුත් අනුන්ගේ ණය මට දැන් ගෙවන්න වෙලා ලක්ෂ 10ක් 15ක විතර ණයක් තියලා යමක් වංචා කරලා මේ කට්ටිය පැනගත්තා කියලා. දැන් මට කරන්න දෙයක් නැහැ. මට දැන් අනුන්ගේ ණයක් ගෙවන්න වෙලා තියෙනවා කියලා ලොකු පීඩනයකින් හිටියා. අපරාධෙනේ මං ගත්ත දෙයක් නම් නේද වෙන කෙනෙක් ගත්ත දේවල් මට ගෙවන්න වෙලා කියලා. එක වචනයයි කියන්න උනේ ලොකු දෙයක් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා මේ පාසල මහත්තයාට. මොකද්ද? මම කිව්වේ එකම දෙයයි මොන දෙයක් බලලා ඔක අනුන්ගේ දෙයක් ගෙවනවා නෙවෙයි. අනුන් ගත්ත දෙයක් ගෙවනවා නෙවෙයි ඔය. කවුරු ගත්ත දෙයක්ද? තමන් ගත්ත දෙයක්. එතකොට මගේ මොන දෙයක් බලනවා? තමන් ගත්ත දෙයක් ගෙවනවා කියලා. මං කොහොමද? මං ගත්තේ නෑනේ හැමදේම මං නෙවෙයි මේක කරේ. මට ඒකමයි වේදනාව. මං ගත්ත දෙයක් නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ. මං කව කිසිම ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ තමයි. මේක වරද්දගෙන තියෙන්නේ. මේ තමන් ගත්ත දෙයක් තමයි කියන්නේ. කවදද? අන්න පෙර භවයන් වල පෙර භවයන් වල තමන් ගත්ත ණයක් තමයි ගෙවන්නේ කියනකොට සිහිය පුදුන අපිට නම් ප්‍රඥාවන්ත කෙනෙක් සිහිය පුදුන ඇත්තටම. මට හරි සහනයක් දැනෙනවා කිව්වා. මට හරි සුවයක් දැනෙනවා කිව්වා. මොකද මේක මගේම වැරද්දක් තමයි මම මේ මට මේ ගෙවන්න වෙලා තියෙන්නේ කියලා දැනුණාට පස්සේ ඒ වගේ අපිට අපේ ජීවිතය පිළිබඳව අපේ පින්නත් මේ හැම වෙලෙම අන්න එවැනි සිහියකින් වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ එන්නේ පරිසම්පන්න ස්වභාවය හැඟීමක් විදිහට නිබඳව අපේ තුළට එන විදිහට පුරුදු කරන්න ඕනේ පුරුදු කරන්නේ කොහොමද ඒක හ්ම් නිකම් බලන්න හරකෙක් දැක්කහම එයා විඳින දුකක් දැක්කා කියලා හිතන්න. තිරිසංගත සත්වයෙක් දැකලා දුකක් දැක්කා කියලා හිතන්න එයා විඳින. නැත්තම් මිනිස්සෙක් හරියට මේ රෝග හැදිලා මොනවා හරි කායික පීඩා ඇති වෙලා ලොකු දුක් විඳින අවස්ථාවක් මත් දැක්කා කියන්නේ මතක වෙනවද කියන්නේ පෙර කරපු පව් කියලා මතක් වෙනවද? හැඟීමක් විදිහට මේ අර කරපු ඒවා ප්‍රතිසම් දෙන්න කියලා මතක් වෙනවද? ඒ වගේ ඉස්සර කාලේ අපිට ඔයක තිබිලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ලස්සන වචනයක් නම් ලෑස්ති කරන් ඉන්නවා කාට හරි මොනවා හරි වෙලා තියෙනවා දැක්කම කියන්නේ. මොකද්ද කියන්නේ? පව් නේද කියනවා. මොකද වචන තේරුම් බලන්න පොඩ්ඩක්. කාට හරි චිත්ත පීඩාවක් ඇවිල්ලා ඉන්නකොට අපි කියන්නේ මොකද්ද? අනේ අනේ පව් නේද කියලා. ඒ මොකක්ද කියන්නේ? පව් කියලා කියන්නේ. පව් කියන්නේ අකුසල් කරපු අකුසල් කියලා නේද? පව් කරපු පව් කියන එකේ. එහෙනම් ඉස්සර අපේ විවහාරයේ තිබ්බ එක දැන් වචනෙට විතර සීමා වෙලා නේද? හැඟීමක් එන්නේ. ආන්ගේ පව් නේද කියන වචනය පව් පව් තමයි. ඔව් පව් තමයි. කියලා ඒ පාපයන් කියන හැඟීම ආවනම් පාපයන් නේද? පව් නේද කියන්නේ නැතුව නම් එහෙම කිව්වනම් ඔන්න හොඳට වැටහෙනවා. ඕන දෙයකට නේද? ඕක කරන්න එපා පව් කියලා අපි කියනවා. ඕක කරන්න එපා පව් නේද? ආ ඒක තමයි. ඕක කරන්න එපා පාපයක් කියවන ලේසියි. ඒ වගේ අපේ හිතට දැනෙන්න ඕනේ මේක පාපයක් කියලා. හැම වෙලෙම මේ පාපයක විපාක මේ කරන්න යන දේ පාපය කියලා අපිට දැනෙනවා නම් හැම නිමේෂයකම මේ පාපය මට පරිසම් දෙනවා කියලා දැනෙනවා නම් කරන දේ විපාක මට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා දැනෙනවා නම් ඔන්න කර්මඵල විශ්වාසය පිළිබඳ කර්මඵල පිළිබඳ පටිච්ච සමුප්පන්න හැඟීමක් තමන් ළඟ තියෙනවා. මේක තියෙනවා නම් කොච්චර පහසුද කියලා බලන්න පින්නත් මේ ඉතින් මේ දැන් අපි බොහෝ දේවල් කතා කරානේ පටිච්චසම්පාදයේ පිළිබඳව. ඉතින් එහෙමනම් දැන් පටිච්චසම්පන්න හැඟීම තමන් ළඟ තියෙනවද කියලා බලන්න ඕනේ. තියෙනවා නම් කොච්චර පහසුද කියලා බලන්න ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දෙයක්. තමන්ගේ ජීවිතේ නිබඳව එකතු වෙලා තියෙනවා නම් ලොකු පහසුකම් තියෙනවා පින්නන්නේ අපිට අපේ ජීවිතය ගෙවන්න. මේ බලන්න. මොන කෙනෙක් අපිට ගොඩාක් වැරදි කරනවා. මොනවා ලොකු වැරද්දක් අපිට කරනවා අසාධාරණ විදිහට. අපි නඩුවක් දානවා. ඇයි අපි නඩුවක් දාන්නේ? අපි තුමු අපිට දැන් මේ වැරද්ද එයා කරලා ඉවරයි නමුත් ලොකු වැරද්දක් කළා අපි නඩුවක් දානවා. නඩුවෙන් එයාට දඬුවමක් හම්බ වෙනවා. අපිට මොකක්ද ඇති වෙන්නේ? සතුටක්ද දුකක්ද? දැන් අපිට වැරදි කරපු කෙනාට නඩුවෙන් මොකක් හරි දඬුවමක් හම්බුණා. සාමාන්‍යයෙන් ඇති වෙන්නේ මොකද්ද? සතුටක් ඇති වෙනවා. හරි. හොඳයි නඩුවෙන් එයාට කිසිම වැරද්ද කිසිම දඬුවමක් හම්බෙන්නේ නැහැ. දැන් මට ගොඩාක් වැරදි කරලා. එයාට උසාවියෙන් කිසිම දඬුවමක් හම්බෙන්නේ නැහැ. දැන් මොකද හිතෙන්නේ? නේද? හා මෙච්චර වැරදි කරලා දඬුවමක් නැහැ. වැරදි කරලා දඬුවමක් නැහැ. මොකක්ද ඒකේ තේරුම? නේද? මොකක්ද ඒකේ තේරුම? වැරදි කරනවට දඬුවම් නැහැ කියන විශ්වාසයක් මගේ ළඟ තියෙනවා ඒ කියන්නේ. ඇයි අමතක වුණාද? වැරදි කරනවට දඬුවම් තියෙනවා. නේද? විපාක තියෙනවා කියන එක අමතක වුණා කියන එකයි. මේ බලන්න මෙන්න මෙහෙමත් පින්නත් නේ දැන් ඉතින් තාක්ෂණික විද්‍යාව දියුණුවලා යන කාලෙනේ. තමන්ගේ වාහනේ තමන් යනකොට කොතනද යන්නේ මෙන්න මෙතනින් හරවන්න මෙතනින් හරවන්න කියලා පවා කියන කාලෙනේ. හොඳයි අපි හිතමු ඔය වගේ ක්‍රමවේදයක් හදුවා කියලා. දැන් ඔය දියුණු රටවල යම් තියෙන්නේ නේද? පාරේ යනකොට වැරදි කරපුවාම ගෙදරට තමයි දරකොලේ එන්නේ. බලපු කෙනෙක් නැහැ හොයාගන්න. නේද? එහෙමලුනේ ඔය තියෙන්නේ. එතකොට අන්න එහෙම යම් කිසි ක්‍රමයක් හදලා මොකක් හරි තාක්ෂණයක් භාවිතා කරලා පාරුස වචනයක් හරි කිව්වොත් කාට හරි හිස් වචනයක් හරි කිව්වොත් නැත්නම් හොරකමක් කරොත් කොහේ හරි තැනක යම් කිසි ජාලයක් ක්‍රියාත්මක වෙනවා ඒ ජාලයේ හින්දා එයාගේ වැරදි ඔක්කොම අහු වෙනවා අහු වෙලා එයාට ඒකට දඬුවම් දෙනවා ගෙයක් ඇතුලේ ඉඳගෙන අම්මලා තාත්තට බැන්න දඩුවම් දෙනවා. හරිද? ආන් එහෙම ක්‍රමවේදයක් තියෙන නීතියක් මේ ලෝකෙට ආවොත් මට සහනෙන් ඉන්න පුළුවන්ද බැයිද? නේද? මට එක්තරා සුවදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද්ද? දැන් ඉතින් සාධාරණ සමාජයක් <laughs> තියෙනවා කියලා. ඇයි? කර්මපා නේද? එතකොට මේ තියෙනවා වැරද්ද වැරද්දක් කරොත් වැරද්දක් කරොත් මම දන්නවා මෙයා මේ වැරද්දක් කරොත් මෙයාට මේ දනුව හම්බෙනවා. මේ දනුව හම්බෙනවා කියලා. ඒ කියන්නේ Tamanටත් ඒ වගේම හැම වෙලේම සිහියක් තියෙනවා මේ වැරද්ද කරොත් මෙන්න ප්‍රාණඝාතයක් කරොත් අදත්තාදානයක් කරොත් කාමයේ වර්ධව හැසිරීමක් කරොත් බොරු කිව්වොත් කේලම් කිව්වොත් පරස වචන කිව්වොත් දඬුවම් හම්බෙනවා කියලා දන්නවා. අර කිව්වා වගේ වැරදි කරන අය තහණෙන් ඉන්න බෑ. නමුත් යහපත් මිනිසුන්ට ප්‍රහාණයක් තියෙනවා හිතවල මේ සමාජයේ නේද කරන වැරදි වලට දඬුවමක් තියෙනවා කියලා ඒක අපි දඬුවම් දෙන්න යන්නේ නැහැ එතකොට. ඒ දඬුවම හම්බ වෙනවා කියලා දන්නේ. අන්න ඒ වගේ අපිට හැම නිමේෂයකම දැනෙනවා නම් කරපු කියපු දේවල් වලට දඬුවම් තියෙනවා කියලා. කරන කියන දේවල් වලට දඬුවම් තියනවා කියලා දැනෙනවා නම් පින්නත් නේ. හිතන්න පුළුවන්ද හැම වෙලේම දැනෙනව නම් තමන්ගේ හිතට. උපේක්ෂාවක හිත වැටෙනවද නැද්ද? නේද? ඒක දැනෙනවා නම් උපේක්ෂාවක හිත වැටෙනවා. කවුරු හරි අපිට දරුණු විදිහට හිංසා පීඩා කරනකොට පවා අනුකම්පාවක් ඇති වෙන්න දෙන එකක් තියෙනවා. මම බාහුව බලය යොදලා හරියම්බ කරගෙන නිවැරදි ජීවිතයක් සද්දා සම්පන්නව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කර්මඵල විශ්වාස කරගෙන ජීවත් වෙන කෙනෙක්. මට මේ වගේ ඒවා කිරීමෙන් මේ තැනත්තාට මෙන්න මේ වගේ ප්‍රතිපාක ලැබෙනවාය කියලා දැඩි වැරදි කරන කෙනා කරේ පවා දැඩි අනුකම්පාවක් ඇති වෙන තියෙන එකද ගොඩාක් වැඩි. ඒකින්ද මේක හැම නිමේෂයකම අන්න එහෙම දැනෙනවා නම් කොච්චර වෙනසක් වෙනවද අපේ ජීවිතේ. මෙහෙම දැනෙන තත්ත්වෙට ගන්න මොකද කරන්න ඕනේ? එවැනි චින්තනයක් පුරුදු පුහුණු කරන්න ඕන හැම වෙලේම. හැම වෙලේම තමයි මුලදී අමාරුයි අපහසුයි. නමුත් සංකාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් තියෙන මේ පටිච්චසම්පාදයට අනුව පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාරයන් විඥාණයට හේතු වෙනවාය කියලා ප්‍රතිසන්ද විඥාණය ගැන එතන තියෙන ප්‍රබල ප්‍රබල අවස්ථාව තමයි ප්‍රතිසන්ද විඥාණය. එතකොට මේ වෙන මේ දේවල් මෙහෙම හේතු වෙනවාය කියලා දැනෙලා සරලව ගත්තොත් අපිට ජීවිතේ ජීවත් කරනකොට හැම වෙලේම පින් පින් මේ කියන්නේ කුසල් වැඩෙන පින් සිද්ධ වෙන යමක් කරනවා නම් ඒකේ මට ප්‍රතිඵල තියෙන බව පාපයන් සිද්ධ වෙනවා නම් ඒකේ ප්‍රතිඵල තියෙන බවත් භවනා ආදී කිරීමෙන් Tamanට ලැබෙන ප්‍රතිඵල ගැන හැම වෙලේම දැනෙන විදිහට අපේ సంతානය සකස් කරගන්න ඕනේ. ඒකට දැන් ඊ타ත්ම සම්පත් බහුල කෙනෙක් දැක්කහම සැපදින කෙනෙක් දැක්කහම පෙර කරපු පින් කියන එකක් හැම නිමේෂයකම. ඒතර ගොඩාක් දුක් විඳින අය දැක්කහම පෙර කරපු පව් කියන එකක්. ඊළඟට අසනීප ආදී ජරා ව්‍යාධි ගොඩ මේ පීඩාකාරීව සිද්ධ වෙන අය දැක්කහම මේවා මේ පව් කියන එකක් දැනෙනවා නම් පින්වත්නි මේ විදිහට ඒවා ගැන ඒ දෘෂ්ටියකින් මම බලනවා නම් බලන්න පුරුදු වුණොත් එහෙනම් මට බය දැනෙන්න පටන් ගන්නවා. අම්මේ මේ බොරු නම් කියන්න හොඳ නෑ කියලා. අම්මේ මේ මේ කේලම නම් කියන්න හොඳ නෑ කියලා. හ්ම් මේක නම් කොහොමත්ම කරන්න හොඳ නෑ කියලා ගොඩාක් අදහස් ඇති වෙනවා පින්නන්නේ බය හිතෙනවා. ඉතින් ඒකින්ද මේ මේවා විපාක සහිතව මෙන්න මේ පරිසම්පාදය තේරුම් කරවන්න තමයි මිහිඳු මහ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ රහත් උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම දේශනා කරේ මොනවද? ඉස්සෙල්ලාම දේශනා කරපු දේශනාවල ප්‍රකටම දේශනා තමයි പ്രേත වස්තු විමාන වස්තු කියන ඒවා. නේද? උන්වහන්සේ දේශනා කරේ බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳන් പ്രേතයෝ ගැන තිබුණ කතා, භූතයෝ ගැන නේද යක්ෂයෝ ගැන ඒ ඒ പ്രേත වස්තුවේ තියෙන්නේ මේ වගේ එක එක එක එක සත්වයින් විඳින දුක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආකාරයට ඒ ඒ ඒ මහරහතන් වහන්සේලා දැන් අටසැකිලි ප්‍රේතයා මුගලන් මහරහතන් වහන්සේ දකින්න අතරේ බුදුරජාණන් වහන්සේ දකිනවා එතකොට මේ එතකම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ ඇටසැකිලි ප්‍රේතයා ගැන සඳහන් කරන්නේ නැහැ පින්නන්නේ. කාටවත්. ඇයි ඒ මිනිසු මේක විශ්වාස කරන්නේ නැතුව මේ මිනිසු මේක විශ්වාස කරන්නේ නැති වෙයි කිසි කෙනෙක් මේක විශ්වාස කරන්නේ නැති වෙයි. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේගේ වචනයට හානි වෙනවා මිනිස්සු පව කරගන්නවා. එහෙනම් විශ්වාස කරන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේත් මේක දැක්කට පස්සේ දැකලා බුදුරජාණන් වහන්සේ විමසුවාට පස්සේ තමයි දේශනා කරේ. ඉතින් ඒ වගේ දේශනාවල් പ്രേත වස්තු විමාන වස්තු වැනි දේශනාවල් අපේ මේ ඒ ඒ දේශනාවල් අපි හොඳට ශ්‍රවණය කරලා අපේ ජීවිතයට හැම නිමේෂෙම එකතු කරගන්න ඕනේ. කොහොමද මේවා වෙන්නේ කියලා වෙන්නේ කියලා දැන් එක තැනකදී සඳහන් වෙන එකක් තියෙනවා එක එක ප්‍රේත එක පෙරේතෝ දෙන්නෙක් හම්බ වෙනවා එකෙක් උඩ එකෙක් බහින්න බෑ උඩ ඉන්න කාගේ උඩ ඉන්න කාගෙන් අහලා බලනකොට මේ මොකද මේ කියලා එයාගෙන එයාගෙන හොයලා බලනකොට ඒකේ සඳහන් වෙන්නේ දඟලට හොරෙන් කාලා. හරිද? දඟලට හොරෙන් කාපු හින්දා තමයි එයාට එහෙම වෙලා තියෙන්නේ. එයාගේ බරත් උස්සගෙන යටින් ඉන්න එක්කෙනාගෙන් එක්කෙනාට එහෙම වෙලා තියෙන්නේ මොකද කියලා බලනකොට ඒ ගැන සඳහන් වෙන්නේ සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලාට පරිභව කරලා හරි? එතකොට ඒ ඒ වැරදි ගැන තියෙන කතා ප්‍රවෘත්ති අපි හොයාගෙන ඒවා කියවන්න ඕනේ සසර සසර ගිය ඇත්තන්ට වෙච්ච දේ නේද? බුදු බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය කාලයේ තමයි මේවා එළියට එන්නේ. මේවා හෙලිපෙහෙලි වෙන්නේ. එහෙම නැත්නම් මේවා අඳුරු ගුහාවක තියෙන දේවල් වගේ වැහිලා තියෙන්නේ. ඉතින් හෙලි පෙහෙලි වෙච්ච කාලේ මමත් මේ සංසාර ජීවිතේ ගත කරමින් ඉන්නේ. හරිද? මේ වික්ෂුන් වහන්සේ වගේම ගිනිගෙන දැවෙන සිවුරකින් පාත්‍රයකින් යුක්තව යුක්තව ඉන්න പ്രേතෙක් පහළ වුණා. හරිද? මේ ඒ මොකද මේ? සිද්ධ කරගත්ත පාපයන් හින්දා. ඒ ඒ දැනත්තාට චීවරේ ගෑවෙන ගෑවෙන තැන පාත්‍රාව ගෑවෙන ගෑවෙන තැන ගිනිගෙන පිච්චිලා දැවෙනවා. ගින්දර ගින්දර පාත්‍රයක්. ගින්දර සිවුරක්. ගිනියන් වෙච්ච. එතකොට එහෙනම් මොනතරම් මේ දරුණුද මේ විපාක. නේද? දෙව්දත්තව දැකන්නේ නේද? වෙච්ච දේ පණ පිටින්ම පොළොපලාගෙන අපායට වැටෙනවා. ඉතින් අදටත් බලන්න පින්නන්නේ කොයිතරම්නම් මහා දුක්ඛිත තත්ත්වයකට පත් වෙන මිනිස්සු ඉන්නවද අසාමාන්‍ය විදිහට දුක්ඛිත දුක්ඛිත තත්ත්වයට පත් වෙන. මේ දේවල් හැම එකක් ගැනම තමන් හිත හිත හිත හිත මේ කර්මඵල පිළිබඳව පටිච්චසමුප්පන්නව හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හිතන්න පුරුදු වුණොත් යම් කෙනෙක්. එහෙම හිතන්න පුරුදු වුණොත් පින්නත් මේ ලහි ලහියේ මොකද කරන්නේ? දැන් මුදල් ටිකක් එකතු කරගන්න හදනවද නැද්ද? දැනට මුදල් ගැන මොකද්ද තියෙන අදහස? මුදල් තිබුණොත් ජීවිතේ යහපත් වෙනවා. මුදල් තිබුණොත් ජීවිතේ යහපත් වෙනවා යහපත් වෙනවා කියලා ලොකු අදහසක් තියෙනවා. ආන්ගේ වගේ ඒ වගේ පින්නත් මේ මට මගේ මම කුසලය සම්පාදනය කරගත්තොත් බොහෝ පින් රැස් කරගත්තොත් මට මෙන්න මේ වගේ සුඛිත මුදිත ජීවිත අඩුම තරමෙන් සුඛිත මුදිත ජීවිතයක් ලැබෙනවා පව කරගත්තොත් අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එකවත් නිවන් දැකීම කියන එක අපිට අවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය දෙයක්. නමුත් නිවන් දකින්න තුරාවට ගෙවන ජීවිතය නේද යහපත් කර ගැනීමත් අවශ්‍යද නැද්ද? ගොඩක්ම අවශ්‍යයි. ඉතින් අන්න ඒක දැනගත් ඇත්තෝ මේ ගැන කරුණු කාරණා හොයලා බලනවා පින්නන්න. මේ ගැන මම ලොකු දෙයක් මතක් කරන්න ඕනේ. එක බ්‍රාහමණයෙක් ගිහලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කූටදත්ත කියන බ්‍රාහමණයා ලොකුම පිනක් කරගන්න විදිහක් කියන්නේ කියලා. එතකොට දේශනාවේ සඳහන් වෙන්නේ සාංගික දානයක් දෙන්න කියලා. ඊට දෙඩි පිනක් කරගන්න විදිහක් අහනවා. සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊට දෙඩි පිනක් කරගන්නේ කොහොමද කියලා අහනවා. ಗುಣ දැන පැහැදිලා තෙරුවන් සරණ යනවා කියලා. ඊට දෙඩි පිනක් කරගන්නේ කොහොමද? පංචශීලය ආරක්ෂා කරන්න කියලා. හරිද? ඉතින් මේවා දැනගත් අය ඊළඟට මේ වගේ බොහෝ පින් කරගත් අය ගැන දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබනවා කියලා සඳහන් කරලා තියෙන ඒ පින් අනුමෝදන් කිරීමේ. ඉතින් මේ වගේ දැනගත් අය මොකද කරන්න ඕනේ? Tamanට කර්මඵල පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඒ ජීවිතයේ ගෙවෙන විදිහක් තියෙනවා. මම මෙච්චර දේවල් කිව්වේ මෙන්න මේ ටික හැදිලාද කියලා අද පොඩ්ඩක් බලා ගන්න ඕන හින්දා. අද පොඩ්ඩක් මෙන්න මේ ටික හැදිලාද කියලා බලා ගන්න ඕන හින්දා දැන් ඉතින් ගොඩක් බණ අහන හින්දා බොහෝ බෞද්ධ අපිට හරි ලොකු චෝදනාවක් තියෙනවා පෙන්වන්නේ. ඒ තියෙන ලොකුම චෝදනාව තමයි සිල්වන්ත නෑ. ගුණවන්ත නෑ කියලා. සිල්වන්තකම ගුණවන්තකමේ අඩුවක් තියෙනවා කියලා. ඒකද මම මේ අතන්ට පුංචි උපදේශයක් දෙන්න යන්නේ. ඇත්තටම අදහන්දෑවේ බුදුරජාණන් වහන්සේ හම්බුණොත් Tamanට. ඔය ගෙවෙන ජීවිතේට මොනවද කියයිද? බුදුරජාණන් වහන්සේ සියලු දේ දන්නවනේ. නේද? කරපු වැරදිත් දන්නවා, කරන් ඉන්න වැරදිත් දන්නවා, ඔක්කොම දන්නවා. එතකොට දවසකට එක සැරයක් ඔන්නෝම මෙනෙහි කිරීමක් කරන්න. විනාඩි 5ක් බුද්ධ වන්දනාවට ගිය වෙලාවේ බුද්ධ වන්දනාවට ගිය බුදුහාමුදුර ළඟට ගියේ. නේද? ගිලම්පස තැම්පත් කරේ ඇයි? බුදුරජාණන් වහන්සේ ළඟට යන හින්දා. එහෙනම් අපි මේ සියලු පූජාවන් වලට පෙර පූජාවන් ටික තැම්පත් කරලා සරණාගමනේ ඇති කරගන්නත් ඉස්සෙල්ලා සීල් සමාදන් වෙන්නත් ඉස්සෙල්ලා මොහොතකට හිතනද ඇස් දෙක පියාගෙන හිටලා මං මේ බුදුරජාණන් වහන්සේ ළඟ නම් ඉන්නේ මං ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මා ලක්ුණා නම් උන්වහන්සේ මට දෙන උපදේශය මොකද්ද මට මොන වගේ උපදේශයක් දෙයිද කියලා පොඩ්ඩක් අහන්න ඇත්තට මොන වගේ උත්තරයක් එයිද? මොකද හිතේ? මොන වගේ උත්තරයක් එයිද එහෙම? එතකොට තමන්ගේ මනසේ ලොකු වැරද්දක් කරනවා නම් අපි ජීවිතේ නේද? ලොකු වැරද්දක් කරන කවුරු කෙනෙක් බීමත්කමට පුරුදු වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. හොඳට හැන්දෑවට ටිකක් බොන්න පුරුදු වෙලා තියෙන කෙනෙක් ওই විදිහට හිතුවොත් පොඩ්ඩක් බෞද්ධයෙක් නම්. හ්ම් එයා ඇස් දෙක පියාගෙන කල්පනා කරොත් නැත්නම් කාමයේ වර්ධව හැසිරීමකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා හිතන්න. එයා ඇස් දෙක පියාගෙන මොහොතක් දවසකට එක සැරයක් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරොත් මට මුණ ගැහුණොත් කියලා. එයාට ඉස්සෙල්ලා මොන වගේ එකක්ද හම්බෙන්නේ? ඔන්න ඔය ලොකුම වැරද්දට අවවාදයේද නැද්ද? නේද? Tamanට දැනෙන එක. බුදුරජාණන් වහන්සේට මාව මුණ ගැහුනොත් මට අනිවාර්යෙන් කැහිස් පුරුෂය, මෝග පුරුෂය. මේ කුමන දෙයක්ද මේ කරගන්න? සසර මහා විනාශයක් සිද්ධ කරගන්නයි මේ හදන්නේ. තිරසංගත වෙලා උපදින්නයි මේ හදන්නේ. ලෝකුඹිනේ ළඟින්දයි මේ හදන්නේ. කියලා. නේද? ඒ වගේම තමයි බොහෝ පින් කරගන්න කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ළඟ වටිනාකමක් තියෙන්න ඕන අපිට. හරිද? අපි එක එක්කෙනා එක එක්කෙනා ළඟ වටිනාකම් හදන්න හදනවා. ගමේ ප්‍රභූවරයෙක් ඉන්නවා නම් එයා ළඟ මම වටින කෙනෙක් විදිහට පෙන්වන්න හදනවා. නේද? හැමති කෙනෙක් ඉස්සරහා වටිනාකමක් පෙන්වන්න හදනවා. ගමේ අයට මගේ වටිනාකම් පෙන්වන්න හදනවා මගේ නේද? මගේ ජීවිතයේ මේ වගේ වටින කෙනෙක්. සමාජයේ ඇවිදගෙන යනකොට මම වටින කෙනෙක් කියලා පෙන්වන්න හදනවා. එක එක්කෙනාට ඕන හැටියට ජීවත් වෙන්න හදනවා. මොකද එයාට වටින්නේ මම මෙහෙම වුණොත්. හ්ම් සමහර අය කියනවා යාළුවෝ හින්දා මට බීමත්කම අතාරින්න බෑ යාළුවන්ට මම වටින්නේ නැති කෙනෙක් වෙනවා. හරිද? සමහර අය කියනවා මේ අපි ඉතින් කට්ටිය එකතු වුණාම ඕපදූපයක් කතා කරන්න ඕනේ නැත්නම් ඉතින් මේ එතෙන්ට වටින්නේ නැති කෙනෙක් වෙනවා. එක එක්කෙනාට වටින විදිහට තමයි තමන්ගේ ජීවිතය හදාගන්න හදන්නේ. අපේ ජීවිතය හදන්න ඕන කාට වටින විදිහටද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වටිනාකමක් තියෙන චරිතයක්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වටිනාකමක් තියෙන චරිතයක් හැදෙන්න ඕනේ. එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරියට ගියාම බුදුරජාන් වහන්සේ අර විදිහට වැරද්දෙන් චෝදනා කරනවා අපිට. එහෙනම් අන්න ඒ වැරද්ද නිවැරදි කරගෙන ඊළඟ දවසේ ඊට වැඩිය යහපත් විදිහට යන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද දවසකට එක සැරයක් පුළුවන් නම් බුද්ධ වන්දනාවට ඉස්සෙල්ලා ජීවමානව බුදුරජාන් වහන්සේ මට මුණ ගැහුණොත් කියලා. හරිද? බුදුරජාන් වහන්සේගේ ඉදිරියට යන්න ඕනේ. ඊට තමන්ව තමන්ව පිරික්ස ගන්න ඕනේ. අන්න එහෙම අදහසකින් මේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා තමන්ගේ බුද්ධ වන්දනාව කරන වෙලාවේ වන්දනා කරන්න ඕනේ. හරිද? ඒ විදිහට පැහැදිලිව මේ හැඟීම වර්ධනා කරන්න ඕනේ. ඒ කරලා මට වෙනත් පිටක් සරණක් නැහැ කියන දැඩි අදිස්ථානයකින් මම අහන්නේ මේක කරනවද කියලා බලන්න. දැන් කෙරෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. කරන්නේ නැහැ වැඩි දෙනෙක්. හරි මේකට දාන්නේ බුද්ධ වන්දනාවට දාන්නේ දවසේ බොහොම පල්ලෙහා අංකයක්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. ඒවත් එක්ක බෑ මට අද වැඩ තියෙනවා අර වැඩේ තියෙනවා. හැබැයි කනවා. තුන් සැරයක්ම කනවා. කිසි කතාවක් නැහැ. තව හතර වාදෙත් කනවා. ඒවට වෙලා තියෙනවා. රූපවාහිනී බලන්නත් වෙලා තියෙනවා. අහන්න හිතෙන් සත්‍යවාදීව. අතරින් බුද්ධ වන්දනාවට වෙලා වඩුවේ නේද? තියෙන වැඩ හැටියට. බුදුන් වහන්සේ දවසේ වෙලාව මදි නේද? වැඩි දෙනෙක් එහෙමයි. වැඩි දෙනෙක් එහෙමයි. දවසකට එක සැරයක් බුද්ධ වන්දනාවට තියෙන්නේ ඒක මහා වදයක් විදිහට සැලකන්නේ. ඒක හරියට පහතර පල්ලෙහාට දාන වැඩක්. ඇතුළාන්තයෙන් උපදින හැඟීම නැති හැරයි. ඒක හදා ගන්න ඕනේ. හැම බුද්ධ වන්දනාවකම තමන් දැඩි හැඟීමකින් පින්නත් මේ කර්මඵලය දන්න චේතනාවේ තියෙන යහපත් චේතනාවේ තියෙන ප්‍රතිඵලය දන්න බෞද්ධත්ව විදිහට ඊතා දැඩි හැඟීමකින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේටම වගේ ජීවිතය පූජා කරලා තියෙන්නේ ඒ සරණ පිහිට ඇරෙන්න මට වෙනත් පිහිටක් සරණක් නැහැ කියලා දැඩි හැඟීමක් තියෙන්න ඕනේ. ඒකට බුදු ගුණ දැනලා තියෙන්න ඕනේ. ධර්මයේ ඇරෙන්නට මට වෙනත් පිහිටක් සරණක් නැහැ කියලා දැඩි හැඟීමක් තියෙන්න ඕනේ. ඒකට ධර්මයෙන් ලැබිය යුතු ආభాසය ලැබිලා තියෙන්න ඕනේ. යම් ප්‍රමාණයකට හෝ අපි දැන් ඉස්සෙල්ලා කතා කරා වගේ තමන්ගේ හිතට සැරසීම ධර්මයෙන් හින්දා ලැබිලා තියෙන්න ඕනේ දැනලා තියෙන්න ඕනේ. සංඝං සරණං ගච්ඡාමි කියනකොටත් එහෙමයි. එහෙම දැඩි හැඟීමක් තියෙන්න ඕන මහා සංඝරත්නය කියලා ඒ සංඝ ගුණ මෙනෙහි කරලා එහෙම හැදිලා තියෙන්න ඕන ඒක. ආන් ඒ විදිහට මමත් මේ මේ පෙරුවන් සරණ මම යනවා අතීතයේ බොහෝ දෙනා නිවුනේ මේ සරණ ගිහිල්ලා මේක තුලින් මම මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා අතිප්‍රබල හැඟීමකින් තමයි පෙරුවන් සරණ යන්න ඕනේ. සංඝයා වහන්සේ පෙරුවන් සරණාගමනේ සිද්ධ කරපුවාම උන්වහන්සේම කියනවා සරණාගමනං සම්පූර්ණං කියලා. ඒකට එහෙමයි ස්වාමීනි. ඔව් ඒක සම්පූර්ණයි. <laughs> නෑ මොකවත් නෑ. හරි. සමහර අය මොකද කරන්නේ? උන්වහන්සේගෙනුත් අහනවා සරණාගමනං සම්පූර්ණං <laughs> නේද? ඉතින් මේ එහෙමයි ස්වාමීනි ආම්බන්තේ කියලා කියන්නේ. කියනකොට හැංගීමෙන් කියන්නේ මේක නෑ ඔහෙම අසර කියලා දානවා. නේද? ඉතින් එහෙම නැතුව මේ ඒක හිතා හැඟීමෙන් සරණාගමනය සිද්ධ කරගෙන ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවස්වල මගේ අතින් සිල් සමාදන් වුණාට පස්සේ කොයි වෙලාවක හරි මීට පෙර සිල් සමාදන් වුණාට පස්සේ මගේ අතින් සීලය කැඩුනා අය හරිද මගේ අතින් සීලය කැඩුනා අය අන්න ඒ කැඩුන සීලය මම නැවත සමාදන් වෙනවාය කියලා මෙන්න මේ ප්‍රාණඝාතය මම සිද්ධ කරන්නේ නැහැ අදත් අදානය සිද්ධ කරන්නේ නැහැ කාමයේ වර්ධව හැසිරීම සිද්ධ කරන්නේ නැහැ බොරු කීම සිද්ධ කරන්නේ නැහැ කියලා සුරාපානය සිද්ධ කරන්නේ නැහැ කියලා දැඩි අදිස්ථානයකින් නැවත සමාදන් වෙනවා දවසකට එක වතාවක් බෞද්ධත්තා ඔන්න ඔය විදිහට දවසකට එක සැරා එක වතාවක් නැවත පිරිසුදු කර කර නැවත පිරිසුදු කර කර සිත සමාදම් වෙන්න ඕනේ. හරිද? නැවත පිවංගුඩ තව සිහිය වැඩෙන හැටි, වීරිය වැඩෙන හැටි, ඉවසීම වැඩෙන හැටි, අදිස්ථාන ශක්තිය වැඩෙන හැටි, තමන්ගේ ජීවිතේ වෙනස් වෙන හැටි, දෙවියන්ගෙන් පිට ආරක්ෂාව ලැබෙන හැටි මේ මේ මේ ආකාරයට කරන අයගෙන් දිගට පන්සිල් සමාදන් වෙලා නැත්තම් බුද්ධ වන්දනාවට දිගට වෙලාවක් නැත්තම් කෙනෙකුට නෑම කියනවා කියනකොට වෙලාව නෑම කියන්නේ කොහොමද ගියමුකෝ මේ මේ අදුම ගානේ කණ්ඩවත් වෙලාවක් නැති කෙනෙක් ඉන්නවනේ හැමත අය ඉන්නවනේ ලාවල නේද මැරෙන්නත් වෙලා නෑ යාලට මරණයටත් වෙලාවක් නෑ ඉතින් ඒ එතරම් අමාරු තත්ත්වයක් තියෙනවා නම් අදුම ගානේ ওই ටික හරි කරන්න ඕනේ හරිද නිවැරදිව පිරිසිදු තැනක් සකස් කරගන්න ඕන බුද්ධ වන්දනාවට නිවසේ ඒ තැන සකස් කරගෙන එතන මල් පහන් ආදිය තියලා අනිත් එක මේ හුඟක් අය මොකද මේ කරන්නේ? මේක තවත් එක කටයුත්තක් විතරයි. වැඩට යන්න ඉස්සෙල්ලා රාත්‍තර හුඟක් අය උදේ කෑ ගහන එතන ඉඳලා මේ අර හඳුන් පුරක් අතෙන් තියන්න පහන පත්තු කරන්න මල් ටිකක් තියන්න කියලා ඒක තමන් ගතින් කරන්න ඕන දේවල්. ඒකේ කොටසක් අනුන්ට කියලා කරනවා. හරි? ඉතින් ඒවා කරලා ඒ ඔක්කොම කරලා අර ඔක්කොම වැඩ රාජකාරී කරන ගමන් දූවගෙන එතෙන්ට ඇවිල්ලා බුද්ධ සනගතය ධර්ම සනගතය සංඝ සනගතය පාණතිපාතා වේරමණී කියලා අර ඉතින් කතා මොකක්ද අර මන්ත්‍රය කියවන වගේ කියවලා යනවා ඒකට පොඩි මේ විශ්වාසයක් තියෙනවා හිතේ මොකද්ද ඔන්න බුදුහාඳුරනේ මං මල් තිබ්බා පහන් තිබ්බා අර ගාතාව කිව්වා මට කරදරයක් එහෙම කරනවා නෙවෙයි ඈ කරදර වලක් කොලා දෙන්න වගේ අදහසකින් මේ ඒක තමන්ගේ යහපත සඳහා නෙවෙයි කරන්නේ හරි දැන් මේ ආකල්පයෙන් අයින් වෙලා බුද්ධ වන්දනාව નિවරදිව කරන්ඩ සිල් සමාදන් වෙන්න දවසකට සැරයක්. ඔය ටික ඉතිරි ඔය ටික හරියට කරනවා නම් ඉතිරි ටික කරේ. බය වෙන්න එපා ඉතිරි ටික කරනවා. හැම වෙලෙම උත්සාහයක් තියෙනවා නම් තමන්ගේ අතින් කැඩෙන කැඩෙන සීලය නැවත පිරිසුදු කරන්න ඕනේ නැවත පිරිසුදු කරන්න ඕනේ නැවත පිරිසුදු කරන්න ඕනේ කියලා බය වෙන්න එපා ඒ විදිහට පිරිසුදු කර කර දවසකට එක වතාවක් පුළුවන් නම් දෙවතාවක් පුළුවන් නම් තුන් වතාවක් මම එහෙම කියන්නේ නිවසක ඉන්න කෙනෙකුට නම් පුළුවන් එහෙම. සාමාන්‍ය කෙනා දෛනික පුරුද්දක් කරගන්න ඕනේ සිල් පිරික්සලා. තමන්ගේ සීලය පිරික්සලා නැවත නැවත සමාදන් වෙන්න නැවත නැවත සමාදන් වෙන්න දවස් 3ක් යනකොට හිතේ ප්‍රීතිය උදෙන්න පටන් ගන්නවා. හරිද? හොඳ බුද්ධ වන්දනාවක් ආරම්භ කරන්න දවස් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් යනකොට තමන්ට දැනෙන්න පටන් ගන්නවා මම බුදුරජාණන් වහන්සේගෙත් එක්ක ජීවත් වෙන කෙනෙක් වගේ වෙලා හරියට නිකන් කියලා. හරිද? හැම වෙලේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ මතකයට එන ස්වභාවය. අනේ මට පිටර සරණට මෙන්න මේ වගේ උපදෙස් දීලා තියෙනව නේද කියලා තමන්ගේ අතුලාන්ත අතුලාන්ත පෙළඹවීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. අන්න ඒ විදිහට බුද්ධ වන්දනාව කරන්ඩ කර කර කර කර මොහොතකට හිතලා බලන්න කොච්චර බොරු කියනවද කියලා. මොකාකරයක් කවුරු ඇහුවොත් ඔහේ බොරුවක් කියලා දානවා. ඒ මොකද බුදුහාමුදුරන් තුන ගෞරවය නැතිකම. ශික්ෂාවට තියෙන ගෞරවය නැතිකම. හරි ඇත්ත කියලා ජීවත් වෙන්න ගියාම තමයි අපහසුකම් එනවා. නමුත් ඒකත් එක්ක පසුව ඊටාම විශාල ප්‍රබෝධයක් තමන්ගේ අතුලාන්තයේ ඇති වෙනවා. ඒකත් පටිච්චසම්පන්නයි. හැම වෙලෙම දැනෙන්න ඕන මම මේ ආරක්ෂා කරන සීලය මට යහපත පිණිසම වෙනවා යහපත පිණිසම වෙනවා කියලා හැම වෙලෙම දැනෙන්න ඕනේ. මේ පිළිබඳව තවත් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් මේ පිළිවෙතට ආවද කියලා බණ 100ක් අහපු ඇත්තෝ අහලා බලන්න මම මේ පිළිවෙතට ඇවිල්ලාද කියලා. දැන් ඉතින් තීරණයක් ගන්න. එක්ක මම පිළිවෙතට නැහැ, එක්ක මම බණ අහන එක නවත්තලා දානවා කියලා. වැඩක් නැහැ. එහෙම කරන්න එපා. ඒකෙන් හරි පොඩි හරි ආනිසංශයක් තියෙනවා. නමුත් ඒ විදිහට කල්පනා කරලා මම කොහොම හරි පිළිවෙත් ධර්මය ආරක්ෂා කරනවා කියලා වැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ.